ප්‍රශ්න මොනවා හරි තියෙනවද? දැන් මේ වෙන විට රටේ විවිධ ප්‍රශ්න පැනනගින් තියෙනවා. දැයියේ ගත්ත වේග විරධාරීන් තුන්දෙනෙක් හතරංගු ගත්ත විශාලතම දූෂණ මේ පගාව ගත්ත අවස්ථාවක් තියෙනවා. ඒක පිටිපස්සේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉන්නවා යයි මේ වෙනට හිමින් තොරතුරු වෙමින් පවතිනවා. අම්බන්තොට පිරිසුදුවත් වෙන්න කියලා පොලිසියෙන් ගහනවා. මෙවැනි කර්මකාරණා කොහොම වුණත් විපක්ෂයක් තියෙනවා විපක්ෂ නායකතුත් ඉන්නවා කියනවා නිකමටවත් කටවත් අරින බවක් දන්නේ නැහැ ඊයේ ප්‍රීදා වාහන හයක් දුන්නම එකක් අරන් ගියා කියන විතර අපිට මතකයි ඇයි මේ විමුණුද කරන්නේ බුදු බලත් විපක්ෂනේ ඇත්තෙම අද විපක්ෂය ඇත්තම අපේ පෞගේ ජනාධිපතිවරණේ හංස බලකාය ජයග්‍රහණය කරා ඊට පස්සේ හංසයෝ දෙකට බෙදිලා ආණ්ඩුව විදියටත් විපක්ෂයේ විදියට කටයුතු කරන්න කටයුතු කරමින් ඉන්නවා. අද ජනාධිපති ධූරිය දරන්නේ හංසෙක්. අගමැති ධූරිය දරන්නේ හංසෙක්. කතානායක ධූරිය දරන්නේ හංසෙක්. ඒක කමක් නැහැ කීතයි. ආණ්ඩු පක්ෂයේ හංසයෝ. හැබැයි විපක්ෂ නායක එයත් හංසෙක්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එයත් හන්සෙක්. ඒ නිසා අද විපක්ෂයේ කාර්යභාරයේ විපක්ෂයේ නායකතුමාගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉටු වෙන්නේ නැහැ. විපක්ෂ නායකතුමා විපක්ෂයේ සංවිධායකතුමාගේ හිටපු නායකයා එතුමාව හඳුන්වලා දුන්නේ රතු අලි පැටියා කියලා. ඉතින් පක්ෂය ඇතුළේ ඇත්තම සිදුවන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳ වැඩිම අවබෝධය තියෙන. සෝමවන් සමරසිංහ මැතිතුමා රතු අලි පැටියා නමින් ආණ්ඩුපක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හඳුනා දීමෙන් පේනවා මේ විපක්ෂය සහ ආණ්ඩුපක්ෂ අතර යටින් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අද යවන්නේ විපක්ෂයෙන් ආණ්ඩුපක්ෂයට එවන්නේ මිත්‍රශීලී පන්දු. ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රෙන්ඩ්ලි බෝලින් කියලා. එතකොට ඉතින් ආණ්ඩුවට හයේ පාරවල් ගහන්න පුළුවන් වෙන්න තමයි විපක්ෂයේ පන්දු යවන්නේ. ඒ නිසා මේ විපක්ෂ නායකයෙක්ගෙන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයෙක්ගෙන් තමන්ගේ කාර්යය ඉටු වෙන්න විපක්ෂ නායකතුමා හිතන් ඉන්නේ ජනතාවේ ඉන්නේ උතුරු නැගෙනහිර පමණයි කියලා. උතුරු නැගෙනහිරෙන් පරිබාහිර කිසිම ප්‍රශ්නයක් මේ දක්වා විපක්ෂ නායකතුමා කතා කරලා නැහැ. කතා කරන්න බලාපොරොත්තුකුත් නැති බව පේනවා. ඒ වගේම රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ අපි හඬනගද්දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැමදාම ඉන්දියානු දීවරයන්ගේ ප්‍රශ්නය, ඇවන් ගාඩ් ප්‍රශ්නය වැනි මියගිය නීතිපතිවරයා පවා ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙන ප්‍රශ්න මියගිය ප්‍රශ්න යලි මතු කරමින් රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ කූට උත්සාහයක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඉදිලා ඉන්නවා. ඉතින් ආණ්ඩු පක්ෂ නියෝජිතව පෙරයක් විපක්ෂයට නායකත්වය දීම ඇත්තෙම ලංකා ඉතිහාසයේ මීට කලින් කවදාවත් වෙලා නැහැ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ඒකාධිපතිය කිව්වට කවදාකවත් එතුමා විපක්ෂයේ බලය අල්ලන්න කටයුතු කරේ නැහැ. ඒ නිසා අද නීතිමය විපක්ෂය නාමික විපක්ෂයක් බවට පත් වෙලා තිබෙන නිසා විපක්ෂයේ ඉන්න සුළු පිරිසක් වුවත් අපේ දිවා රාත්‍රියේ සැබෑ විපක්ෂ කාර්යභාරය කරමින් ඉන්න එක තමුන්නාන්සලට පේනවා. අපි පාරේ සටන් කරනවා මාධ්‍ය සංවාද තුල සටන් කරනවා පාර්ලිමේන්තුව තුල අපිට අපහාස උපහාස අගමැතිතුමාගෙන් එල්ල වෙද්දී අපි නිරන්තරයෙන්ම අපේ සටන අත්හැරලා නැහැ. වගේ මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ වගේම පාසල් ගුරුවරුන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවෝ හරියට එනවා. මම ඊටාම කාරුණික ඉල්ලීමක් කරනවා පාසල් දරුවෝ අරන් එනකොට අගමැතිතුමා ලංකාවේ ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා දරුවෝ අරන් එන්න එතුමා ජපානයේ ගිහිල්ලා හිටියේ දවස් දෙක නම් පාර්ලිමේන්තුව ඊටා සාමකාමීව පැවතුණා කවුරුවත් අසබිවදන් අපහාස කිරීම සිද්ධ කරේ නැහැ. අන් සෑම දවසකම අගමැතිතුමාගේ ඊටාම අසભ્ય අපහාසව විඳින්මින් තමයි විපක්ෂය කටයුතු කරන්න වෙලා තියෙන්නේ. දරුවෝ මේවා නරක පූර්වාදර්ශ ගන්න පුළුවන් නිසා අපි දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන් පාර්ලිමේන්තුව නැරඹීමට ගෙන ඒමට පෙර අගමැතිතුමා ලංකාවේද නැද්දයි කියලා පොඩ්ඩක් විමසා බලන්න කියලා. විපක්ෂයේ ඉන්නත් පුළුවන්. මම කියන්නේ විපක්ෂයේ ඉන්නේ සියලු දෙනාම හොඳයි කියලා. නමුත් අගමැතිවරයා දිනපතා පාර්ලිමේන්තුව පැමිණි සෑම දිනකම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාස කරලා තියෙනවා. මිනිස්සුන්ට කේන්ති යන්න පුළුවන් කලාතුරකින් වරදි වචනයක් කියන්න පුළුවන්. මේ ලෝකෙ 100% සුදු චරිත නැහැ. 100% කළු චරිතත් නැහැ. හැබැයි කෙනෙක් නිරන්තරයෙන්ම මතුවෙන්නේ කළු ඉඳ හිට කළු පාට මතුවෙන පමණින් ඔහුට කළු චරිතයක් කියන්න බෑ. හැබැයි දිනපතාම මතුවෙන්නේ කළු පාට පමණ නම් අපි අකමැත්තෙන් උනත් කළු චරිතයක් විදිහට නම් කරන්න සිද්ධ වෙනවා. මහත්යෙක් විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරපු වර්තමාන අගමැතිතුමා එතුමත් එක්ක අපේ දේශපාලන මතිමතාන්තර බොහොමයක් තියෙනවා. එතුමත් එක්ක අපි අරගල කරන අතරේ එතුමාගේ මහත්මයා හැසිරීම පිළිබඳව අපට ගෞරවයක් තිබ්බා. අවාසනාවට සැප්තැම්බර් මාසේ 3 වෙනිදා පළවෙනිදා සිට එතුමා ගැන අපට තිබුණේ ගෞරවයේ ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඒක නැත්තටම නැති කරගන්න එපාය කියලා අපි අගමැතිතුමායිනුත් ඉල්ලීමක් කරා. මොකක්ද කිව්වට කමක් නැද්ද? කියන්නම්කෝ එන. මේක සමකල හැක්කේ හිඟන්නේකට ලොතරැයියක් ඇදුනා වගේ කියලා තමයි මම නම් දකින්නේ. කියන්නේ හිඟන්නේකට ලොතරැයියක් ඇදුනම හිඟන්න Tamanට සල්ලි තියෙනවා කියලා පෙන්වන්න යනවා. මොකද හැමෝම දන්නේ මෙයා සල්ලි නැති කෙනෙක් කියලා. ඒ අපේ වර්තමාන අගමැතිතුමා වසර 21ක් විපක්ෂයේ දැඩි අපහාස උපහාස විඳිමින් දුක් විඳා. ඒසාද එතුමා මානසික තත්ත්වයකට තල්ලු වෙලා තියෙනවා. මටයි යකෝ බලේ තියෙන්නේ කියලා අන් අයට ප්‍රදර්ශනය කිරීම. මමයි දැන් අගමැති මටයි බලේ තියෙන්නේ කියලා ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් ඇති කිරීමේ මානසික මානසිකත් එකට එතුමා තල්ලු වෙලා තියෙනවා. මම හිතනවා ඒ නිසයි එතුමා මේ මෙවැනි ප්‍රචණ්ඩ ප්‍රවේගකාරී විදිහට හැසිරෙන්නේ අර එතුමාට සද්ද බද්ද දාපු විසුළු උසුළු කරපු පක්ෂ නායකත්වයෙන් එලවන්න හදපු අයට දැන් පෙන්වන්න උත්සාහ කරනවා යකෝ මං දැන් මං තමයි දැන් ලොක්කා කියලා. ඉතින් රටේ නීති අනුව එතුමාව කැඳවලා තියෙනවා. හැබැයි ඊටාම වැරදි සාගත විදියට රටේ නීතිය හිටපු ජනාධිපතිවරයාට අපහාස කරන්න පාවිච්චි කරනවා. අපි ඊයේ මූලික විරෝධතාව විදියට මේ කාරණා මතු කළා. ITN එකට මුදලක් අය වීමට කාගෙන් හෝ තියෙනවනම් ITN එකට ඒ ගිවිසුම ගෙනෙමිලා තින්නේ මීඩියා ෆැක්ටරි කියන වෙළඳ දැන්වීම ආයතනයේ කළ යුතුව තිබෙන්නේ මීඩියා ෆැක්ටරි ආයතනයේ මුදල් ගෙවා නැත්නම් ඒ මුදල් ගෙවන මෙන් සිවිල් නඩුවක් පැවරීමයි. මෙතන කිසිම අපරාධ නඩුවක් නැහැ. දූෂණයක් වංචාවක් නැහැ. එහෙමනම් ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතා පැහැදිලිව කියනවා එතුමා වෙනුවෙන් දැන්නින් දාන්න එතුමා සම්බන්ධු වෙන්නේ නැහැ. එක් කරලා තියෙන පක්ෂයෙන්. ඒ නිසා එතුමා සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක්වත් නැහැ. කිසිම කෙනෙක් සාක්ෂියක් දීලා නැහැ මහින්ද මහත්තයා කිවරි සමේන දැන්වීම දැම්ම කියලා. ඒ එතුමාව කැඳවීමට කිසිම හේතුවක් නැහැ. එතුමා රටේ නීතියට ගරු කරලා එතනට ගියත් එතුමා කැඳවීමට කිසිම නීතිමය පදනමක් නැහැ. දෙවෙනි කාරණේ එක්කෝ මේක පක්ෂයේ විසින් ගෙවිය යුතුයි. මුලින්ම වෙළඳ දැන්වීම නියෝජිත ආයතනයෙන් ITN එක අය කරගන්න කටයුතු කරන්න ඕනේ. එතකොට වෙළඳ දැන්වීම ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක අය කරගන්න කටයුතු කරන්න ඕනේ. නමුත් ඒ දෙක ඒ දෙකටම අදාළ නැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ මුදල් ගැන ප්‍රශ්න කිරීම හරහා මේ ආණ්ඩුව රට බේරගත්ත නායකයාට හිරියර කිරීමෙන් ලබන කුරිරු සතුට ප්‍රදර්ශන වීමක් වෙන්නේ මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්න අයවත් මෙවැනි පහත් හැසිරීමක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන එකක් නෑ. නෑ සිවිල් නඩුවක් පැවරුවාම හොයා ගන්න පුළුවන් කවුද මේකට වගකිව යුත්තේ කියලා. අදාළ ITN එකට අදාළ වෙන්නේ ඔවුන් ගිවිසුමට එළඹුණේ කාත් එක්කද? ඒ එළඹලා තියෙන වෙළඳ දැන්වීම ආයතනයක් එක්ක නයි වෙළඳ දැන්වීම ආයතනේ මුදල් අය කරගන්න. එතකොට මේ වෙළඳ දැන්වීම ආයතනයේට මේ දැන්වීම දාන්න පැවරුවේ කවුද? එම පුද්ගලයාගේ වෙළඳ දැන්වීම ආයතනයේ මුදල් අය කරගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය නිවේදනය අනුව නම් මේ වෙනකොට මුදල් ගෙවලත් ඉවරයි. මේ හුදෙක් හිරිහැර කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. දැන් අපි දකිනා මුදල් මේ ඡන්දකාරකදී ප්‍රචාර කටයුතු කරන මාධ්‍ය ආයතන අනිවාර්යයෙන්ම මුදල් ණයට. ණයට. ඒ වගේම ඒ වගේ දෙයක් වෙන්නේ. ඒක ඉතින් ස්වාධීන රූපాయని ආයතනයේ කලමනාකරු කලමනාකාරීත්වයෙන් තමයි හඳුන්නේ මොකක් හරි සුවිශේෂ හේතු තියෙනවද? උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් අපි දැන් ඉඳාදි දෙන සොච්චම් මුදල වගේ නෙවෙයි ලොකු මුදල් අරන් ආවම නොමිලේ දෙන දැන්වීම ගන්න වැඩි වෙනවා. රූපානි ප්‍රවෘත්ති වල උන්ගේ යම් යම් කාරණා දාන්න එකඟ වෙනවා. කියන්නේ අලෙවි කරන අංශය වැඩි මුදලක් ලබා ගැනීමට විවිධ අලෙවි ප්‍රවර්ධන උපක්‍රම පාවිච්චි කරනවා. දැන් තමුන්නාන්සලා ප්‍රවෘත්ති අංශයෙන්ද තමුන්නාන්සලාට මේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති. විවිධ ක්‍රමවලට තමන්ගේ තමන්ට වැඩි කුට්ටිය මේ මැතිවරණයකදී තියෙනවා නාලිකා අතර තියුණු තරඟයක්. වැඩි කුට්ටිය තමන්ට ගෙන්න ගන්න. විවිධ දේවල් කරනවා. ණයට විකිණීම කියන සංකල්පය ඇති වෙලා තියෙනම අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් විදිහට. ඉතින් ඒ උපක්‍රමය පාවිච්චි කරන සුවිශේෂී හේතු තිබ්බද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොච්චරක් දුන්නද? මහින්ද රාජපක්ෂ මහත්තයා කොච්චරක් දුන්නද? ඊළඟට කවුද ඒවට කතා කරේ? ඒ වෙළඳ ආයතනයත් එක්ක සමාජලාට තියෙනවා තමුන්වහන්සේලා දන්නවා දැන්වීම් නියෝජිත ආයතන වලට තියෙන විශේෂ වරප්‍රසාද. අපි දන්න මම නන්නාඳුන අපේක්ෂකයෙක් විදිහට ගියොත් නම් මම මුලින් මුදල් ගෙවන්න ඕනේ. හැබැයි නිරන්තරයෙන් වසර පුරාම දැන්වීම් ලබා දෙන ප්‍රමුඛතම දැන්වීම් ආයතනයක් හරහා නම් එන්නේ. ඒ දැන්වීම් ආයතනයයි මාධ්‍ය ආයතනය අතර තියෙන සුවිශේෂී ඒ කියන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය නිසා ණයට ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙම කරේ ඇයි කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයන් අහලා වැඩක් නැහැ. ඉතින් කවුරුවත්ම කියන්නේ නැහැ මහින්ද මහත්තයා දැනුවත්ව දැන්නීම් දැම්මා කියලා. ඒතර එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයෝ ගෙනලා අහන්න ඕනේ ඇයි මේ බිල ගෙවන්නේ. මොකද ඡන්දි ඉවර වෙනකොටම පක්ෂ නායකත්වෙත් වෙනස්කම් සිද්ධ වුණා. නායකයෝ ගෙනලා අහන්න ඕනේ ඇයි මේ බිල ගෙවන්නේ. ITN එකෙන් අහන්න ඕනේ ඇයි ණයට දෙන්න තීරණය කරේ. ඇයි සිවිල් නඩුවක් පවරලා තමන්තක ගිවිසුම්ගත ආයතනයේ මේ මුදල් අය කරගන්න කටයුතු කරන්නේ. එහෙම මිසක් මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කිසිම නීතිමය කාරණයක් නැහැ කියන එක ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. මෙහි නෛතික ප්‍රතිපාදන ලැබෙනවද ඔහුට වෙන අපහාසය සහ තීර්ථන මෙන හානි මේ වගේ ප්‍රසිද්ධ කිරීම හරහා තමන්ට නෑ ඇත්තෙම මේ ජනාධිපති කොමිසමට මේ ගැන හොයලා බලන්න කියලා ඕනම කෙනෙක්ව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් ලබා දීලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක් කැඳවන්න පුළුවන්. ආණුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරේ තමන්ගේ දුර කාලය තුල කළ නොකළ දෙයක් සම්බන්ධයෙන් නඩු පවරන්න බෑ. හැබැයි තොරතුරු විමර්ශනයේට කතා කරොත් කට උත්තරයක් දෙන්න ප්‍රකාශයක් දෙන්න කතා කරොත් යන්න ජනාධිපතිතුමා බැඳිලා ඉන්නේ. ඒතර මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමාට නීතියෙන් ලැබිලා තියෙන බලයක් අයිතු ලෙස පාවිච්චි කිරීමක් කියන්නේ කිරියාරයටපත් කිරීම පාවිච්චි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ කොමිසමේ කටයුතු නීති විරෝධී කියන කාරණය අපි මේ වෙන විට මූලික විරෝධතා විදියට මතු කරා. ඉතින් ඒ මූලික විරෝධතා අපි නොගෙන මේ කාරණේ අහගෙන යන්න තීරණය කරලා තිනවා. මේ කාරණේ විමර්ශනය අවසන් වුණාට පස්සේ ඒ සමස්තය දිහා බැලලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගතියක් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ලංකාවේ නීතිය අනුව මේක මහින්ද රාජපක්ෂ මහත්තයා හදාගත්ත නීතියක් නෙවෙයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධන වුණු කාරණයක් විදිහට ජනාධිපතිවරයාට එරෙහිව කළ හෝ නොකළ දෙයක් සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන් සුවිශේෂී කාරණා කිහිපයක් සම්බන්ධ එකක් මූලික අයිතිවාසිකම් කඩ කිරීම එකක් ජනාධිපතිවරණ පෙත්සමක එතුමාව වැරදි වග උත්තර කරුවෙක් කිරීමැනි සුවිශේෂී අවස්ථාවල විතරයි උදාහරණයක් විදිහට අපේ රටේ ජනාධිපතිතුමා පිස්තෝලයක් අරගෙන පාරේ යන ජනතාවට වෙඩි තියාගෙන ගියා. රටේ නීතිය අනුව එතුමාට අත්තරංගුවට අරන් දඬුවම් කරන්න බෑ. මුළු රටටම රටම උනම් මරා දැම්මත් මම මේ උදාහරණයට කියන්නේ එතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා හැරුණකොට වෙනත් කල හැකි දෙයක් නැහැ. ජනාධිපති ආර්යවට වර්තමාන සිරිසේන ආර්යවට ඕන වෙනවා කියමුකෝ දික්කසාද වෙන්නේ. මේ යහපාලනයට එකඟ නෑ මේක යහපාලනයක් නෙවෙයි කියලා එතුමියට හිතිලා එතුමියට ඕන වෙනවා කියමු දික්කසාද වෙන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයෙන් ඉවත් වෙන තුරු ඉන්න ඕනේ නැත්නම් ධූර කාලේ අවසන් වෙන තුරු ඉන්න ඕනේ සිරිසේන ආර්යව දික්කසාද වෙන්න කැමැත්තක් තියෙනවා මම දන්නේ එහෙම කැමැත්තක් තියෙනව නැද්ද කියලා. බැරි වෙලාවත් එහෙම හැංගීමක් පහළ වුණොත් ඒ හැංගීම යථාර්ථයක් කරගන්න දූර කාලයේ අවසන් වෙනතුරු බලන් ඉන්න ඕනේ. ඉතින් මේවා විහිළු සාගත දේවල්. මේවා තමයි වෙනස් විය යුතු දේවල් වලට අපි සමාජයේ ලොකු කතිකාවක් ගෙනිච්චා. මේ මේවා වෙනස්ුනේ නැහැ. ඒ වෙනුවට වෙනස්ුනේ දිවිත්ව පුරවැසියන්ට තරම් කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගත්ත නීතියක්. ජනාධිපති ධූරයේ ඉදිරිපත් වේකේ අවම වයස 30 සිට 35 දක්වා වැඩි කළා. සමහරට මේ නාමල් රාජපක්ෂ ඉලක්ක කරගත්ත නීතියක් වෙන්න පුළුවන්. එතුමාට 32ක් වෙනවා ඊළඟ ජනාධිපතිවරණය එනකොට. කලින් නීති 19ට කලින් නම් තරම් කළ හැකි. දැන් තරම් කරන්න බෑ. මේ අනාදි වශයෙන් මේ පුද්ගලයෝ ඉලක්ක කරගත්ත සංශෝධන ටිකක් කරා විසත් ජාතියට වැදගත් සමාජයට වැදගත් සංශෝධන 19 වෙනි සංශෝධනයේ සිද්ධ වෙලා නැහැ. මේවා ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ. එය යහපාලනේ නම් වේ. හොඳයි එහෙනම් මාධ්‍යමකට සහභාගී වෙච්ච තමුන්නාන්සලා සිළු දෙනාටම බොහොම පිං.